ඊළඟට සරෝජා මහත්මිය අවසරයි ස්වාමින් වහන්ස මම අපි ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ අද ස්වාමීන් වහන්සේ දේශනාවේ සඳහන් කළේ අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරන දැන් අපි ඔන්න සිල් සමාදන් වෙනවා කියලා දවස් 7කට උපෝසතයේ දවස් මේ ඉරිදා ඉඳලා ඊළඟ ඉරිදා වෙනකන් අපි සමාදන් වෙනවා කියලා අතිස්ථාන කරාම ස්වාමීන් වහන්සේ දැන් පටන් ගැනීමදී හරි හොඳයි. දැන් බොහොම සතියෙන් ශික්ෂාපද 8ම රැකගෙන බොහොම සතියෙන් ඒ විදියට ඉන්නවා. එතකොට බදාදා වගේ වෙනකොට ස්වාමීන් වහන්සේ අර සතියෙන් ඉන්න එකම හරි වෙහෙසයි. <laughs> හරිම වෙහෙසයි ඊට පස්සේ හිතෙනවා අනේ දැන් මේක ඉවර වෙන්නේ කවදාද <laughs> දැන් බදා දිඳලා ගණන් කරනවා ඊළඟ ඉරිදෙන් පස්සේ ඉවරයිනේ <laughs> ඉරිදැන් පස්සේ ඉවරයි දැන් ඉරිද වෙනකන් විතරනේ එහෙම දැන් අර සතියෙන් ඉඳලා ඊට පස්සේ තව ටිකක් සිකුරාද වගේ වෙද්දි හිතෙනවා අනේ අර දැන් ඉරිදැන් පස්සේ ඉවරයිනේ එතකොට මට මෙහෙම හොඳට සතියෙන් හිතන්න ඕනේ ඔහි විකාර ලෝකේ ඕන දෙයක් කරගන්න පුළුවන් නේ මං ඔළුව නැතුනේ එතකොට වැඩ කරන්නේ එතකොට ඒක සැපයි කියලා හිතෙනවා <laughs> අර අර නිකං ලෝකේ දැන් ඉව්වත් වැඩට ගියත් කාර් එක drive කරත් අර ඔලුවක් නැතුවනේ. දැන් මෙහෙම සීලයක ඉන්නකොට අර මට රාමුවක් තියෙනවා. මම මේක රැකෙන්න ඕන කවුරු හරි කතා කරත් දෙතිස් කතාවට යන්නේ නැති වෙන්න ඕන. බොහොම කල්පනාවෙන් උත්තර දෙන්නේ. එතකොට සිංක කැරියත් එතන සතෙක් වැටිලා ඉන්නවා නම් ඒක අයින් කළා ඔයගේ හරීම පරිස්සමටනේ. එතකොට මේක හරි හරි වෙහෙසයි. අර එහෙම ඉන්නකොට මට අර හිතෙනවා අනේ අර මම ඔලුවක් නැතුවනේ හැමදේම කරන්නේ. කිසිම පරිස්සමක් නැහැ. හරි නිදහසයි ඒක කියලා. අපි ස්වාමීන් වහන්සේ දැන් මේ හිත අධෛර්ය වෙන අර බදාද වගේ වෙනකොට අර ඉසිල් සමාදන් වෙලා ඉන්න එක උපෝසතයත් මට වදයක් වගේ එන එක අපි කොහොමද අපි ස්වාමීන් වහන්සේ හිත ධෛර්ය කරගෙන අර මට හිතෙන දැන් ඊද වෙනකන් විතර යන තව දවස් හතරයිනේ එහෙම නැතුව අර පටන් ගත්ත වගේම මම හිත තියාගෙන ඉන්න ඕන විදිය කොහොමද ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි එතනදී අපි තේරුම් ගන්න ඕන මේ සිද්ධ වෙන දේ මොකක්ද කියන එක. දැන් මේ අද කියපු කාරණා නැවත නැවත සිහි කරන්න. ඒ කියන්නේ මේ මුල් අවස්ථාවේදී අර තිබුණු වෙහෙස කර බවින් නිදහස් වීම, gedara dore දෛනික කටයුතු වලින් පොඩ්ඩක් ඈත් වෙන්නට ලැබීම ලොකු සහනයක් හැටියට අපිට දැනෙනවා. ඒතකොට මේ සහනයත් එක්කලා යම් ප්‍රමාණයකට සිහියත් පිහිටව ගන්න පුළුවන් එක්තරා ප්‍රමාණයකින්. හැබැයි අපිට අර ඒකේ නැවත නැවත යෙදෙනකොට ඒ තුල වැඩි කාලයක් ගත ඒ තුල වැඩි කාලයක් ගත කිරීමේ තෙහෙට්ටුවකුත් තියෙනවා. ඒ වගේම අර ක්ලේශ කාමයන් විසින් දැන් අපිව උත්තේජනය කරනවා ඇතුලේ. දැන් අර දැන් ටික දවසක් අහිමි වෙච්ච දේවල් යලි යලි ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා සිටීම ප්‍රබල වෙන්න ගන්නවා කාලෙ වැඩි වෙන්න වැඩි. ඉතින් ඒ නිසා තමයි දැන් මේ සාසනික ප්‍රතිපදාව තුළ එක දවසක් සිල් රැකපු කෙනාට වඩා දවස් දෙකක් සිල් රැකපු කෙනා වඩා ශ්‍රේෂ්ඨ වෙයි. දවස් 3ක් 4ක් දැන් භික්ෂුන් වහන්සේ සීලයෙන් වැඩි කල් ගත වෙන්න ඒ කියන්නේ උපසම්පදාවෙන් කොච්චර කල් ගත වුණාද ඒ අනුව තමයි උන්වහන්සේ වැඳුම් පිදුම් ලබන්නට සුදුසුකම් ලබන්නේ ඒ මොකද ඒක ලේසි වැඩක් නෙමෙයි වැඩි කාලයක් මේක එක දිගට පවත්වනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි එතකොට දැන් ඔබතුමිය හිතන්න ඕන ඇත්තටම අපේ මනස නිවැරදිව පුහුණු වුණා නම් පුහුණු වෙන්න පුහුණු වෙන්න තමයි වඩා මේක පහසු වෙන්න ඕන. දැන් හරියට සතිය පුහුණු කළා නම් සතිය ඊයේ තිබුණට වඩා අද දියුණු වෙන්න ඕනනේ. අදට වඩා හෙට දියුණු වෙන්න ඕනේ සතිය වැඩෙනවා නම්. එතකොට දැන් එහෙම වෙලා නැතුව බදාදා වගේ වෙනකොට අපිට ඒක තුල ලොකු වෙහෙසක් ඇති වෙලා ඒක එපා වෙන තැනකට එන්නේ. එහෙමනම් මෙතෙක් දවසක් සිහිය නෙමෙයි වැඩිලා තියෙන්නේ. සිහිය කියලා හිතාගෙන අපි අර යම්කිසි දෙයක් වඩවන්න උත්සාහ කරලා විතරයි තියෙන්නේ. ඒ උත්සාහ කරනකොට නැවත නැවත යම්කිසි දෙයකට අපි කායික මානසික ශක්තිය යොදවනකොට අපිට තෙහෙට්ටුවක් ඇති වෙනවනේ. අන්නේ නැවත නැවත උත්සාහ කිරීමේ තෙහෙට්ටුව තමයි දැන් ඔය ඇති වෙන්නේ. ඇත්තට මෙතන සිහිය වැඩුණා නම් දවසින් දවස දවසින් දවස එන්න එන්න අපේ ගතසිත සැහැල්ලු වෙන්නට ඕන. ඉතින් දැන් අපිට ඕක තමයි හැබෑවට අපේ පුහුණුව හැබෑවටම කෙරෙනවද නැත්නම් තවම මම පුහුණුව සඳහා උත්සාහවත් වෙමින් ඉන්නවද කියන කාරණය අපිට වෙන් කරගන්නට තියෙන තැන. ඉතින් ඊට පස්සේ අර ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මම මේ යම්කිසි උත්සාහයක ඉන්නේ. තාම හරි තැනට ඇවිත් නැහැ. එහෙමනම් මේ ඉදිරි දවස් ටිකේ කොහොමද මං ඒ ටික ඒ ඒ උත්සාහය අකණ්ඩව පවත්වා ඒ ඒ ටික පවත්වා ගන්න නම් ආපහු හැරිලා බලන්න ඕන දැන් මේ දවස් ටිකේ මගේ ගතසිත හොඳින් පැවතුනේ කොහොමද මම කොහොමද හිතුවේ කොහොමද වැඩ කළේ එතකොට කායික මානසික தත්වයන් තුල ඒ සහනදායි தත්ත්වය ගොඩ නැගුණේ කොහොමද කියලා ඒකට අදාළ සාධක පරීක්ෂා කරන්න. කය කොහොමද තිබුණේ සිත කොහොමද තිබුණේ කොහොමද සිතුවේ අන්න ඒ ටික හරියට හඳුනාගත්තොත් විතරයි එතනින් එහාට අපිට ගත සිතේ සැහැල්ලු මට්ටමින් පවත්වන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මට මතකයි පැවිදි වෙච්ච මුල් කාලේ මගේ මනස හරීම ව්‍යාකූලයි. එතකොට මම ගුරුවරයෙක් මුණ ගැහිලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ධර්ම කරුණු සාකච්ඡා කරලා ධර්ම උපදේශ ලබා ගත්තට පස්සේ මට දැනෙනවා දැන් මට මොකුත්ම ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් මේ විදිහට කිසිම ගැටලුවක් නැතුව මට දිගටම පවතින්න පුළුවන් වගේ හිතාගෙන එනවා. ඇවිල්ලා එක දවසක් ගත වෙනකොට ආයෙ ටිකෙන් ටික ටිකෙන් ටික මනස ව්‍යාකූල වෙලා ආයෙ අර සුපුරුදු තැනටම ඇදගෙන වැටෙනවා. එතකොට මට ලොකු කලකිරීමක් ඇති වෙනවා. ආයෙත් මගේ මනසේ වගේ නේ. ආයෙ ගිහිල්ලා ගුරුවරයා මොන ගහලා උපදෙස් ගත්තාම ආයෙ ලොකු චිත්ත ධෛර්යයක් ඇති වෙනවා. දැන් නම් මොකුත්ම ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහෙම මෙහෙම වෙනකොට මට දැනෙන්න ගත්තා හැබැයි මුලදී පැය කීපකින් මේ தත්ත්වය වෙනස් වෙනවා ඊට පස්සේ පැය ඊට වඩා පැය ගාණක් මට මේක පවත්වන්න පුළුවන් කියන ඊට පස්සේ මම හොයන්න ගත්තා ඒ වැඩි කාලයක් මේක නඩත්තු කරගන්න මම මොකද්ද කරන්න ඕන? එතකොට මොන සාධක නිසාද මගේ මනසේ සහනදායි බව පවතින්නේ? මොන සාධක නිසාද සහනදායි බව නැති වෙන්නේ? අන්නේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කළාට පස්සේ තමයි අර සහනදායි බව පවතින සාධක නඩත්තු කරගෙන සහනදායි බව වෙනස් වෙන සාධක දුරු කරන්නට ක්‍රියා කරන්නේ. දැන් ඕක තමයි දුර්ගුණ දුරු කිරීම යහගුණ අවදි කිරීම කියලා අපි නිතරම කියන්නේ. එතකොට සාධක ගොඩනගනවා බාධක දුරු කරන. අපිට යම් પરමාර්ථයක් සඵල කරගන්න නම් වැඩ තුනක් කරන්න ඕන. සාධක මොනවද? බාධක මොනවද? උපාය මාර්ග එතකොට බාධකේ දුරු කරන්න ඕන සාධකේ ගොඩනගන්න ඕනේ බාධක දුරු කරමින් සාධක ගොඩනගමින් උපායශීලී වෙන්නට ඕනේ පරමාර්ථය වෙත යන්න. ඉතින් ඒක අපිට මෙන්න මෙහෙමයි කරන්න කියලා යම්කිසි න්‍යායක් පෙන්වන්න පුළුවන් වුණාට ප්‍රායෝගිකව Tamanගේ කායික මානසික තත්වයන් තේරුම් අරගෙන කවර සූක්ෂම කරුණුද Tamanගේ මනසට මේ බාධකේ ඇති කරන්න කියලා තේරුම් අරගෙන ඒ බාධකයෙන් නැගී සිටමින් අදාළ සාධක පුහුණු කිරීම තම තමන්ට ආවේනික විදිහටයි පුහුණු කළ යුත්තේ ඉතින් ඒ සඳහා අවශ්‍යම දේ තමයි අර විදිහේ ප්‍රත්‍යවේක්ෂණයක් කරලා බලන්නට ඕන මොන සාධක නිසාද මම කායිකව මානසිකව සැහැල්ලුවෙන් පැවතුනේ මොන කාරණා නිසාද ඒ සැහැල්ලු බව නැති වෙමින් පවතින්නේ ඔය දෙක පරීක්ෂා කරලා බලලා ඒ සැහැල්ලු බව නැති වෙමින් පවතින සාධක පුළුවන් තරම් අවම කරගන්නට අවශ්‍ය උපාය මාර්ගය උදන්න ඒ සඳහා අමතර අපි හිතමු දැන් හිතේ සතුට අඩු වෙලා තියෙනවා නම් සද්ධාව අඩු වෙලා තියෙනවා නම් අපිට ටිකක් බුද්ධානුස්සති දැන් අර විදර්ශනාම දිගට කරගෙන යන්න ගියාමනේ අර තෙහෙට්ටු බව ඇති වෙන්නේ. එතකොට එහෙමනම් බුද්ධානුස්සතිය ටික වෙලාවක් වඩන. එහෙම නැත්නම් මරණ සතිය වඩනවා. මරණ සතිය වඩනකොට මේ ජීවිතේ බොහොම අස්තිරයි, වැඩි කාලයක් පවතින්නේ නැහැ. නිසා ඉක්මනට මම මේ කටයුතු කරන්න ඕන කියලා ධෛර්යයක් ඇති ඔය බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබ මරණ සති කියන ඒවා චතුර් ආරක්ෂක භාවනා. ආරක්ෂක භාවනා කියන්නේ මේ අමනුෂ්‍යයෙන් රැකෙන්න කියන එක නෙමෙයි. අපේ සිතේ ඇතිවෙන ඔන්න ඔය ක්ලේශ බාධක වලින් සිත රැකගන්න තමයි ප්‍රධාන වශයෙන් ওই භාවනා හතර දක්වලා තියෙන්නේ. බුද්ධානුස්සතියෙන් සද්ධා උපදිනවා. සද්ධා උපදිනකොට අර උදාසීන ගතිය, තෙහෙට්ටු ගතිය දුරු වෙනවා. ඊළඟට මෛත්‍රියෙන් සිත මොලොක් වෙනවා. ඒකෙන් අර අරමුණුත් එක්කලා ගැටෙන ගතිය අඩු වෙනවා. ඊළඟට අසුභයෙන් අපිට අර කාමයේ පිළිබඳ මනසින් පොළඹවන ගතිය අඩු වෙනවා. ඊළඟට මරණ සතියෙන් ජීවිතය අස්තිරයි කෙටි කාලීනයි කියලා දකිනකොට වීරය උපදිනවා. ඉතින් ඒ ඒ මනෝභාවයන් උපදිනකොට තමයි අපේ සිත සහ ඒ භාවනා කාර්ය සංරක්ෂණය වෙන්නේ. ඒකයි ඒවා චතුර් ආරක්ෂක භාවනා හැටියට දක්වන්නේ. ඉතින් අන්න ඒ විදිහට දුර්වලකම් හඳුනාගෙන ඒවා දුරු කිරීමේ උපාය මාර්ග විවිධ පැතිවලින් පුහුණු කරගෙන තමයි ඔය ඔය தත්ත්වය අතික්‍රමණය කරන්න ටික ටික පුහුණු වෙන්න වෙන්නේ.